නමෝ තස් භගවතෝ අරහතෝ සම්බුද්දස්ස හොඳයි මේ අවස්ථාවේ අපි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ නල වර්ගයේ අත්වෙනි සූත්‍රය අප්පටි විදිත සූත්‍රය තමයි මේ මොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍රයේ සඳහන් වෙනවා මෙන්න මේ ආකාරයට ධර්මය අවබෝධ නොකළ පරවාදවල ඇලෙන ඒ නිදිගත්ෝ අවදි නොවෙත් මේ ඔවුන්ට අවදි වීමට සුදුසු කාලයයි. මනාව ධර්මය අවබෝධ කළ පරවාදවල නොහැලෙන බුදුවරයන් වහන්සේලා විසම ලෝකේ සමව ඇසිරෙති. මේ සූත්‍රය දේවතා සංයුත්තේ දේවතාවා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ කරන ලබන ප්‍රකාශනයක්. තථාගතයන් වහන්සේ ඉදිරියේ මේ ආකාරයේ ප්‍රකාශයක් කරන්න ඒ దేవතාවාට අදහසක් පාළ වෙලා මේ සූත්‍රය තුල මොකද්ද අභ්‍යන්තර භාවය අපට මේ దేవතාවා කියන නිර්වාණ පණිවිඩය කියලා කල්පනා කරලා බලනකොට අපට පෑදිලිව පේනවා దేవතාවා කියනවා අවබෝධ නොකල පරවාදවල ඇලෙන නිදිගත්තු මෙතන කාරණා තුනක් කියනවා අවබෝධ නොකල පරවාදවල ඇලෙන නිදිගත්තු අවබෝධ නොකල කියලා කියන්නේ මොනවද කියලා කිව්වොත් කිසිම ධර්මකාරණාවක් වටහා නොගත් සලායතන තුලින් කර්ම ඇදෙනවා ජාති ජරා දුක්ඛ භව ඇති වෙනවා මේ කිසිම දෙයක් නොදන්න කෙනෙකුට අපි කියන අවබෝධයක් නැහැ කියලා කිසිම තේරුමක් නැහැ වැටහීමක් නැතුව ඉන්න පුතුජනයා පරවාද කියලා කියනකොට ලෝකේ පැවැත්මට අදාළ තමන්ට දුකට හේතු වෙන දෘෂ්ටිගත වෙච්ච කාරණාවල නිරත වීම තමයි මේ පරවාද කියන අර්ථය තුලින් පෙන්වන්නේ. නිදිගත්ෝ කියලා කියන්නේ විවිධ ක්‍රමවලින් අපට ඒක විග්‍රහ කරන්න පුළුවන්. ඒකේ සරල දෙයක් තමයි නිදිගත්ෝ කියලා කියන්නේ තීන මිදෙන් ඉන්න කට්ටිය. තවත් ක්‍රමයකින් ගත්තාම මේ නිදිගත්වෝ කියලා කියන්නේ නිවනට ප්‍රමාද කට්ටිය. තවත් ක්‍රමයකින් ගත්තාම ආර්ය මාර්ගයේ ಗುಣධර්ම මොකවත් වඩන්නේ හැබැයි පව් කරන්නෙත් නැහැ. පව් කරන්නේ කියන්නේ ආනන්තරීය පාප කර්ම මොකවත් වෙන්නේ හැබැයි ඒගොල්ල නිවනට අදාළ කමටන් වඩන්නෙත් නැහැ. එහෙනම් මේ වගේ කණ්ඩායම් තුනටම අපි කියනවා නිදි. ඒගොල්ලෝ තාම නිදි. ඇහැරිලා නැහැ, පිබිදිලා නැහැ. Taman ලබාපු මිනිසත් භවය තුළ මේ සසර දුකෙන් එතර වීමට අවශ්‍ය කටයුතු කරගන්න තාම ඒගොල්ලෝ පිබිදිලා නැහැ අවදි වෙලා නැහැ. එහෙනම් මෙසේ ජීවත් වෙන මේ කණ්ඩායම් තුනටම අවදි වෙන්නට මේක සුදුසු කාලයයි කියලා దేవතාවා කියනවා. එහෙනම් මොකද්ද මේ සුදුසු කාලය කියනක තුලින් దేవතාවා අඟවන්නේ කියලා බැලුවාම මේ దేవතාවා දේශනාව තුලින් කියනවා මේ සූත්‍රය තුලින් තථාගතයන් වහන්සේ නමක් ජීවමානව වැඩ වාසය කරන කාලයක ඒ තථාගතයන් වහන්සේගේ ධර්මය පවතින කාලයක ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනේ නිවන් දකින්න මේ හැම දෙයක්ම සැකසීලා තියෙන කාලයක එනම් මේ පින්වතුන් නිදාගෙන ඉන්නවා නම් ඒගොල්ලෝ තාම අවබෝධයක් නැතුව ඉන්නවා නම් පැවැත්මට කෙලෙස් වලට දුකට හේතු කාරණාවල් නිරතව ඉන්නවා අන්න මෙයා අවදානමක් දේශනා කරනවා මේ ජීවිතය තුළ තියෙන අවදානමක් මෙයා පෙන්නනවා මොකද්ද ඒගොල්ලෝ දැන් අවදි වීමට සුදුසු කාලයයි අවදිය කියලා කියන්නේ මොකවත් නෙමෙයි ලෝකෝත්තර ජීවිතය තුළ ආර්ය මාර්ගය තුළ ඇතිවෙන්න උවමනාව එහෙම නැත්නම් Tamanට සසර දුක නිවා ගන්න ඕනේ කියන අවශ්‍යතාවයට තමයි මේ අවදි වෙනවයි කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් වර්තමානයේ ගත්තාම ලෞකික ලෝකයේ තුල අවදි වෙනවයි කියලා කියන්නේ නිින්දෙන් ඈරෙනවා කියන එක. මේක කෙලෙස් කියන නිින්ද තුල පංචකාම කියන නිින්ද තුලින් අවදි තමයි මේ අවදි සුදුසු කාලය කියලා කියන්නේ. එහෙනම් අද වර්තමානයේ ගත්තාම භාග්‍යතුන් වහන්සේගේ ශාසනය 2600ක් ඉවරයි. එහෙනම් අදත් අපට කියන්න පුළුවන් අවදි වෙන්න සුදුසු කාලය කියලා. ඒකට හේතුව තමයි අද තථාගතයන් වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධ පවතින කාලය. සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵලලාභින් ජීවතුන් අතර වාසය කරන කාලය. එහෙනම් මේ බුද්ධ ශාසනයේ මොනවද අඩු කියලා බැලුවොත් ධර්මයෙන්, කමඨාන් වලින්, පණිවිඩ වලින්, අනුශාසනා වලින් කිසිම අඩුවක් නැති කාලය. එහෙනම් මේ කාලයේදී පෘථිජන සියලෝම දෙනා තමන් පංචකාමයන් පිනවන ක්‍රමවේදයන් නවත්තලා ඒගොල්ලෝ අවදි වෙන්න ඕනේ ලෝකෝත්තර මාර්ගේ වඩන්න. එනනම් මේ සූත්‍රය තුලින් దేవතාවා අපට ඉඟියක් පානවා. එහෙම නැත්නම් අවදානමක් පෙන්නනවා. මේ කාලය තුලදී අපි අවදි වුන් නැත්නම් මේ සුදුසු කාලය තුල අවදි වුන් නැත්නම් අපට විශාල විපත්තියක් වෙන්න පුළුවන්. ඇයි මේ దేవතාවා කියන සුදුසු කාලය මේ අවදි වීමට? එහෙනම් සුදුසු කාලය මේක කියලා කියනවා නම් සුදුසු කාලයක් තියෙන්න එපාය. දැන් උදේ දවල් වුණා කියලා කියනවා නම් ඒ කියන්නේ රාත්‍රියක් තියෙනවනේ. එහෙනම් එළිය වැටුණයි කියලා කියන්නේ හඳුරක් තිබුණ නිසා. අඳුරට හඳුර වැටුණාම මිනිස්සු කියන්නේ හඳුරට හඳුරක් වැටුණයි කියලා. අඳුරට එළියක් වැටුණොත් විතරයි කියන්නේ එළිය වැටුණයි කියලා. එහෙනම් මේක අවදි වීමට සුදුසු කාලයයි කියලා මේ దేవතාවා කියනවා නම් ඒකාන්ත වශයෙන්ම නුසුදුසු කාලයක් තියෙනවා. ඒක තමයි තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයෙන් නිමා වෙච්ච කාලය. පන්දා ඉවර වෙච්ච ගමන් අන්න සුදුසු කාලේ ඉවරයි. එහෙනම් එතනින් පස්සේ අපට මොකවත් කරන්න බෑ. තව 2400ක් වෙනකොට මේ බුද්ධ ශාසනයේ සම්පූර්ණ ධර්ම ඥානය ඊන වෙලා යනවා. මාර්ගඵල ලාභීන් අඩු වෙලා යනවා. ඔයන්න බැරි තරම් වෙනවා. සත්‍ය ධර්මය මේ ධර්ම කාරණා තුළ තියෙන කමඨාන් අපට ලැබෙන්නේ නැතුව යනවා. මේ වගේ தත්වයක් උදා වෙනකොට අපි කොච්චර වීරිය වැඩුවත් නිවන් දකින්න කොච්චර කමඨාන් ඔයවත් අපට කිසිම අවවාදයක් අනුශාසනාවක් ධර්මයක් කමඨාණක් ලැබෙන්නේ නැහැ. එනම් මේ దేవතාවාගේ වචනය ගොඩාක් අවදානම් සහිතයි. එනම් මේ අවදානමත් එක්ක මේ దేవතාවා කියනවා මනාව ධර්මය අවබෝධ කළ පරවාදවලට නොහැලන බුදුන් වහන්සේලා විසම ලෝකයේ සමව ඇසිරති. මෙතන මේ සමව ඇසිරති කියන ධර්මය ගොඩාක් ගැඹුරු එකක්. මේක මේ ලෝකයේ සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒතෝ මාර්ගය ප්‍රත්‍යක්ෂ කරපු මාර්ගඵලලාභින් කැමැති සමාජයේ ඉන්න. ඇයි සමාජයෙන් ඒගොල්ලන්ට තාඩන පීඩන වැඩි, ප්‍රශ්න ගැටලු වැඩි, ඇසකන දිවනාසය සමසිත කියන මේ ආයතන තුලින් ඇතිවෙනා වූ ධර්මතාවයන් අඩුපාඩු අවබෝධ කරගන්න ඒ අඩුපාඩු නිවැරදි කරන්න ගොඩාක් පාසුයි බුදුවරයෙක් සම්මා සම්බුද්ධත්වයට පත් වුණාම කවදාවත් වනගත වෙන්නේ නැහැ රාතේ ක්‍රාත්වලයට පත් වුණාම කලාතුරකින් තමයි උදකලා වෙන්නේ එහෙම නැත්නම් උන්වහන්සේ සමාජයට එනවා අනිත් අයටත් මේ නිර්වාණ සුවේ ඕනේ. පව් මේ මිනිස්සු මේ ලෝකේ දුක් විඳිනවා. මේ මිනිස්සු මේ සසරෙන් ගලව ගන්න ඕනේ. මේ මිනිසුන්ට මේකෙන් නිවන කියන්න ඕනේ. එහෙනම් ඒ කට්ටිය කෙරේ අනුකම්පා කරලා ඒ රාතන් වහන්සේලා බුදුන් වහන්සේලා මේ ලෝකෙට ඇවිල්ලා මේ සමාජයේ මේ මා විශාල පිරිසක් මැද්දේ උන්වහන්සේලා සමව ජීවත් වෙනවා මොකද්ද මේ සමව කියලා කියන්නේ? ඒගොල්ලන්ට සමානයි. ආහාර පාන අරගෙන උන්වහන්සේලා සාමාන්‍ය වත්පිළිවෙත් කරගෙන උන්වහන්සේලා විවේක සුවයෙන් වැඩ ඉන්නවා. හැබැයි මේ නාම රූප ධර්මය ධර්මතාවයේ තුල ලෝභ දේශ මොහ රාග කියන මේ මාර සේනාවල් වලට අවුණාද කියලා බැලුවොත් උන්වහන්සේලා කිසිම මොහතක කිසිම මාරයකට කොටු වෙන්නේ හැබැයි සමව ජීවත් වෙනවා. එනම් මේ దేవතාවා දේශනා කරන මේ බුදුන් වහන්සේලා විතරයි මේ විසම ලෝකේ සමව ඉන්නේ. විසම ලෝකය කියලා කියන්නේ දුස්සීල වෙලා, දුස්සිය වෙලා, අසත්පුරුෂ වෙලා, කාමයන්ගෙන් පිරීලා. එනම් මේ විසම ලෝකයේ තුල බුදුන් වහන්සේලාට විතරලු සමව ඉන්න පුළුවන්. එහෙනම් මේ බුදුන් වහන්සේලා කවුද? මේ සමව ඉන්නේ කවුද කියන එක හොයනකොට අපට පෑදිලව පේනවා. තථාගතයන් වහන්සේ සමානයි මේ ලෝකයේ තියෙන නිර්වාණ ධර්මයට. භාග්‍යතුන් වහන්සේ තමයි මේ ලෝකයේ ධර්මයට සමාන තැනන් වහන්සේ. උන්වහන්සේම දේශනා කරනවා යම්කිසි කෙනෙක් ධර්මයේ දැක්කොත් ඒ මහව දැක්කේ. යම්කිසි කෙනෙක් භාග්‍යතුන් වහන්සේ දැක්කනම් එයා දැකලා තියෙන ධර්මය. එනම් බුදුන් වහන්සේලා විසම ලෝකයේ සමව ඇසිරෙනවයි කියන ධර්මතාවය තවත් ගැඹුරින් කල්පනා කරලා බලනකොට අපට පෑදිලි වෙන තවත් කාරණාවක් තමයි මේ ලෝකයේ නිර්වාණ පණිවිඩය මේ ලෝකයේ හැම තැනම හැම නාමයක් රූපයක් තුළම තියෙනවා හැම භෞතික වස්තුවක් තුළම තියෙනවා එහෙනම් එසේ පවතිනා වූ ධර්මතාවය මේ ලෝභ දේශ මොහ රාග පිරිච්ච මේ ධර්මතාවයන් තුල කිසිම දෙයකට අවුෙන්නේ නැතුව පිරිසිදුව පවතිනවා. ඒ ධර්මය මේ ලෝකයේ සෑම තැනම සමව පවතිනවා. ඒක ගොඩාක් වැදගත්. ඇයි අපි කාන්තාවක් තුලින් දැක්කත් නාමයක් රූපයක් තුලින් දැක්කත් වස්තුවක් තුලින් මුදලක් තුලින් ඉඩමක් තුලින් නිවසක් තුලින් ඥාතියෙක් තුලින් දරුවෙක් තුලින් දැක්කත් මේ ඕනම දෙයක් තුලින් මේ ධර්මය සමව පවතිනවා හේතුව ඒකෙන් නිවන් දකින්න විතරයි පුළුවන්. නිර්වාණ ධර්මයෙන් වෙන්නේ නිවනට අදාළ කටයුතු කිරීම මිසක් වෙන කිසිම දෙයක් එකකින් වෙන්නේ නැහැ. එහෙනම් අපගේ ජීවිත තුළ අපි අපි ගැන කල්පනා කරලා බලනකොට අපි මේ ඉපදිච්ච කාලයේ ඉඳලා හද වෙනකම් කොච්චරනම් නාම රූපත් එක්ක ගනුදෙනු කරන්නේ නැත්ද? මොනතරම් මේ භෞතික වස්තුන් එක්ක කටයුතු වල නිරත වෙන්නේ නැද්ද? හැබැයි මේ හැම දෙයක් තුළම මේ ධර්මයේ පැවතුණා මුදලේ පැවතුනේ ගොඩනැගිලි වල පැවතුනේ ඥාති මිත්‍රාදීන් තුල පැවතුනේ හැම තැනම පැවතුනේ මේ නිර්වාණ ධර්මය තනින් තැනට වටිනාකමට අනුව වෙනස් වෙන්න හැම තැනම එකම ධර්මය සමව පවතිනවා එහෙනම් බුදුන් වහන්සේලා විසම ලෝකයේ සමව පවතිනවායි කියලා කියන්නේ බුදුන් වහන්සේලා කියනකොට දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේක බහුවචනෙන් කියලා තියෙන්නේ? තථාගතයන් වහන්සේ විසම ලෝකයේ සමව පවතිනවා කියලා කිව්වොත් අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අරමුණු කොටගෙන කියපු නිසා මේක භාග්‍යතුන් වහන්සේට පමණක් සීමා සහිතයි. එහෙනම් මෙතන බුදුවරයන් වහන්සේලා කියන වචනය තුලින් මේ దేవතාවා ඉදිරිපත් කරනවා කාරණාවක් භාග්‍යතුන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් දෙනමකට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වෙන නිසා එකම ශාසනයක බුදුවරුන් වහන්සේලා දෙනමක් පහළ වෙන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා එකම ශාසනයක දෙනමක් පහළ වෙන්නේ නැති නිසා මේ බෞවචනෙන් කියපු බුදුවරයන් වහන්සේලා කියන ප්‍රශ්නේ දැන් අපට ලොකු සංකීර්ණ ප්‍රශ්නයක්. එකම ශාසනය තුළ මේක බහුවචනෙන් කිව්වේ ඇයි කියනකොට මේ කියන්නේ නිර්වාණ ධර්මයට සමාන වෙච්ච භාග්‍යතුන් වහන්සේලා. එනම් බුදුවරයෙකුට සමාන කරපු නිර්වාණ ධර්මයට තමයි මේ කතා කරලා කියන්නේ බුදුවරයන් වහන්සේලා කියලා. එහෙනම් කෙනෙක් දිහා දැක්කාම අපට ලෝභය ඇති වෙනවා නම් ද්වේෂය ඇති වෙනවා නම් ඒ ලෝභ දේශ වලින් අපි නිදාස් වෙලා ජීවත් වෙනවා නම් අපේ ඇසකන දිවනාසය සමසිත අපි ලෝභ දේශ වලට අසුවෙන්ට නොදී පරිස්සම් කරගන්නව නම් ඒක තුළින් අපගේ විඥානයේ අඩුපාඩු අදාගෙන ඒ දැකීම නිසා ඇතිවෙච්ච ධර්මතාවය කමඨාන කරගෙන අපි ඈතර වෙනවා නම් අන්න බුදුන් වහන්සේ අපට දැක්කා. ඒ තථාගතයන් වහන්සේ තමයි ඒ ප්‍රත්‍යක්ෂ කරගත්තේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේට සමානයි. එහෙනම් අපේ නිවීමට අවශ්‍ය කරුණු මේ අසකන දිවනාසය සමසිත තුලින් මේ සෑම නාමයක් රූපයක් තුලින් අපට සෑම අවස්ථාවකම ගන්න පුළුවන් සෑම අවස්ථාවකම අපට ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ එහෙනම් මේ దేవතාවා කියනවා මනාව ධර්මය අවබෝධ කළ මේ කාටද කියන්නේ මෙතන කියන්නේ මේ අවබෝධ කළ ධර්මය කියලා කියන්නේ මේ බඹයක් විතර උස තියෙන මේ අපේ කයට මනාව ධර්ම ධර්මය අවබෝධ කළ පරවාද වලට නොහැලී කියලා වචනයක් කියනවා. එහෙනම් ලෞකික දේවල් වලට භෞතික පංචකාමයන් වලට අසත්පුරුෂ ක්‍රියාවලට නොහැලී එහෙනම් ධර්මානුකූලව අවබෝධයටපත් වෙච්ච මේ බඹයක් විතර උස තියෙන මේ කයෙන් බුදුන් වහන්සේලා අපට දකින්න පුළුවන් නම් තථාගතයන් වහන්සේගේ ධර්මයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නම් එයාට විතරයි මේ විසම ලෝකේ සම වෙන්න පුළුවන්. එහෙනම් අද අපට තියෙන ලොකුම ප්‍රශ්නය ගුණයාපදායක අපට හොයාගන්න නැහැ. පිරිසිදු භාවයකින් යුක්ත සේනාසනයක් හොයාගන්න නැහැ. ගුණයාපාත් මාර්ගඵලලාභී ගුරුවරයෙක් අපට හොයාගන්නට නෑ. එහෙනම් මේ උතුමන් වහන්සේලා අපට ලැබෙන්නේ නැති නිසා ගොඩාක් දුරට අපි කලබල වෙනවා. මේ මාර්ගය ආගන්න කෙනෙක් නෑ. වැරදි අඩුපාඩු පෙන්නලා කමටහන් දෙන්න කෙනෙක් නෑ. මේක කවදානම් කොහේනම් අදණ්ඩද කියලා নানা ප්‍රකාර ප්‍රශ්න ගැටළු රාශියකට අපි මැදි වෙනවා. අපගේ ජීවිතවල මෙවැනි ප්‍රශ්න රාශියකට උත්තරයක් මේ దేవතාවා දෙනවා ගොඩාක් ශ්‍රේෂ්ඨ దేవතාවක්. ඒ దేవතාවා දැනගෙන සිටිනවා වර්තමානයේ මේ වගේ ප්‍රශ්න තියෙනවා අනාගතයේත් මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. එහෙනම් මනාකොට ධර්මය අවබෝධ කරගත්ත පරවාද වලින් ඇලෙන්නේ නැතුව ඉන්න කෙනෙකුට විතරයි මේ විසම ලෝකයේ සමව ඉන්න පුළුවන්. එහෙනම් මාර්ගයේ වඩන, කමඨාන වඩන හැම අවස්ථාවකම ಗುಣධර්ම වඩන කෙනෙකුට දුස්සීලය ප්‍රශ්නයක්ද? දුස්සීල දායකයෝ ප්‍රශ්නයක්ද? විහාරස්ථානයේ සංඝාවාසවල අඩුපාඩු තියෙනවා වතුර පාසුකම් විදුලි පාසුකම් මේවා ප්‍රශ්නයක්ද මොකවත් නැහැ. ඇයි උන්වහන්සේට අයෙන් පස්සේ ගමන් නැහැ. මොකටද විදුලිය? වතුර තියෙන තැනට ගින් ගන්නවා මිසක් වතුර Taman ළඟට ගෙන්න ගන්නවා කියන්නේ ඒක දෘෂ්ටියක්. Tamanගේ අවශ්‍යතාවයට Taman යනවා මිසක් ඒ අවශ්‍යතාවයට අදාළ දේ Taman ළඟට ගෙන්නනවා කියන එකත් නඩත්තුවක් නේද ලෝකයක් නේද මේ නඩත්තු කරන්නේ. පිණ්ඩපාතේ කරන්න ඕනේ බඩගිනි. එනම් පාත්‍රය අරගෙන දන් තැනට අපි වඩිනවා මිසක් දන් දීන කට්ටියට පින්ඩපාතේ දෙන්න ආවල්තන්ට එන්න කියන කියන එක ඇවිල්ලා ඒක දාහනයක් වෙන්න බෑ. ඒක යම්කිසි අවස්ථාවක අපි ඉල්ලාගෙන ගන්න දානයකට සමානයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන කැමැතිනම් දීපුවා දෙන්න. ඉල්ලන්න යන්න එපා. ඉතගෙන ඉන්න මොකවත් කියන්න එපා. ඒගොල්ල දියාවත් බලන්න එපා. බිම් බලාගෙන ඉන්න. කැමැතිනම් ඒගොල්ල පාත්‍රයට දායි දැම්මොත් වැටුණ බව දැනගන්න. තමන්ගේ ප්‍රමාණය මේකයි කියලා දැනගත්ත ගමන් තමන් ඉන්න ස්ථානයට යන්න රුක්ක මූලගත වෙලා ආරණ්‍යගත වෙලා ශුන්‍යාගාරගත වෙලා කොතනද වැඩ ඉන්නේ එතනට ගින් වළඳන්න වළඳලා මාර්ගේ වඩන්න මේක තමයි සැබෑ තථාගතයන් වහන්සේගේ දේශනාව නමුත් සැබෑ ධර්මයේ තුලින් අපේ පරවාද වලින් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න මානසිකත්වය හදලා නැත්තම් ඒ ධර්මතාවය අපි තුල නැත්තම් කිසිම මොහතක අපට මේ ගමන යන්න බෑ හේතුව විසම ලෝකේ අපි කොටු වෙනවා විනාශ වෙනවා එහෙනම් අපගේ ජීවිතවල අපි මේ යන සසර ගමනේ අපට নানা ප්‍රකාර ප්‍රශ්න ඇති වෙලා ගැටලු ඇති වෙලා අපි සසරේ ඉරවෙන්ට අපගේ ශ්‍රමණ ජීවිතයේ අවුල් වෙන්නත් අපගේ මේ මානකමේ විශාල ගැටලු රාශියක් ඇති වෙන්නත් ඒවා ඔරොත්තු නොදෙන්නත් ප්‍රධාන හේතුව මොකද්ද මේ විසම ලෝකයේ සමව ඉන්න බැරි එක මිනිසුන්ගේ අඩුපාඩු අපට ඔරොත්තු දෙන්නේ ඈත පළාතක සින්දුවක් දානවා ගමේ කෙරවලේ සින්දුව ඇහෙනකොට ආන්දරන්ට ඉන්න බෑ ආන්දරෝ බයිනවා බලන්න සද්ද වැඩි නමුත් මාර්ගයේ වඩන කෙනාට ධර්මානුකූල ඉන්න කෙනාට සද්දය ප්‍රශ්නයක් නැහැ. හේතුව තමන්ගේ අදවතේ සද්දේ නවත්තන්න පුළුවන්ද තමන්ට? ආස්වාස ප්‍රාස්වාසයේ සද්ද නවත්තන්න පුළුවන්ද? කුරුල්ලන්ගේ කටවලට ප්ලාස්ටර් ගන්න පුළුවන්ද? මේ වායුව නිසා ගස් කොළන් වල සද්ද එනවා. ඒක නවත්තන්න පුළුවන්ද? තමන් වැඩ රාජකාරිවල නිරත වෙනකොට පැන්කෝප්ප ගන්නකොට දාන්නේ වළඳනකොට පාත්‍රා තිනකොට කොච්චරනම් සද්ද එනවද? ඒවා පුංචි සද්ද තමයි. නමුත් තමනු සද්ද ඇති නොකර ඉන්න දන්නේ නැහනේ. තමන්ගේ ජීවිත කාලෙම සද්දත් එක්කමනේ ජීවත් වෙලා තින්නේ. කතා නොකර ඉඳලා තියෙනවද කවදාරි? එක දවසක්. නෑනේ. හැමදාම කතා කරනවාමනේ. එහෙනම් තමන්ගේ තුලින් මෙච්චර ශබ්ද මේ වායුවට මිශ්‍ර වෙනවනම් තමන් තුලින් මෙච්චර ශබ්ද තරංග තමන්ගෙන් පිටත් වෙලා නිකුත් වෙලා එළියට යනවනම් මේ බාහිර සද්දයක් Tamanට ප්‍රශ්නයක් උනේ කොහොමද? ඉතින්ලා Tamanගේ සද්දේ නවත්තලා ඉන්න එපා. බාහිර සද්දට චෝදනා කරන්න. එහෙනම් මේ ආකාරයෙන් අපි කල්පනා කරලා බලනකොට මේ සූත්‍රය තුලින් මේ దేవතාවා විශාල පණිවිඩයක් කියනවා. මනාකොට ධර්මය අවබෝධ කරගත්ත පරවාද වලින් වෙන්වෙච්ච ඇලෙන්නේ නැති බුදුවරයන් වහන්සේලා විතරක් විසම ලෝකයේ සමව ඇසිරෙනවා. එහෙනම් බුදුවරයන් වහන්සේලා කියන්නේ අපි තුල පවතින ධර්මයට අපගේ චෛතසිකය තුළ ඇතිවෙනා වූ නිර්වාණය පිළිබඳ සිතිවිලි වලට මේ කියන්නේ. කමන්නෑ මේ මිනිස්සු කතා කළාට කවදරි කතා කරලා ඉවරුණාට පස්සේ අපි භාවනා වඩනවා. එතකම් කතා කරන එක පිළිබඳව 100න් චිත්තානුපස්සනා වඩනවා. එහෙනම් දැන් කතා කරන එකම අරමුණක් වුණා නේද? කමඨාණක් වුණා නේද? දැන් ඒක ප්‍රශ්නයක් වෙලා නැහනේ. මිනිසුන්ගේ අසංවරභාවය අපට ප්‍රශ්නයක් නැහැ. අසත්පුරුෂයන්ගේ ක්‍රියාදාමය අපට ප්‍රශ්නයක් නැහැ. හේතුව එයාගේ ක්‍රියාවෙන් එයා අපායට යනවනම්, තිරිසන් ලෝකවලට යනවනම්, නැවත නැවත සසරේ ඉපදිලා දුක් වෙනවනම් ඇත්තටම දැන් අපට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මිනිස්සෙක් රෙදි ඇඳගෙන ගියොත් මොකද? රෙදි නැතුව ගියොත් මොකද? හේතුව එයාගේ දුස්සීලභාවයට දඬුවම එයාට ලැබෙනවා එයා රැස් කරන කර්මයට වන්දිය එයාම තනියෙන් විඳවනවා අපට තියෙන ප්‍රශ්නය මොකද්ද? එයාට නිඳා කරන්න. අපට තියෙන අයිතිය මොකද්ද? එයාට චෝදනා කරන්න. එහෙනම් ධර්මයේ අඩුව මෙතන පවතින්නේ ධර්මාවබෝධයේ අඩුව නිසා අපි මේ ලෝකේ নানা ප්‍රකාර ප්‍රශ්න ගැටලු රාශියක් වලට මැදි වෙලා අනුන්ගේ ප්‍රශ්න අපේ ප්‍රශ්න කරගෙන මේ దేవතාවා ලස්සනට දේශනා කරනවා ධර්මය අවබෝධ නොකල පරවාද වලට ඇලෙන නින්දේ මත් වෙලා සිටින අයට සුදුසු කාලය අවදි වෙන්න එහෙනම් මාර්ගඵලයක් නැති අපි හැමෝටම ඒ මාර්ගඵලයක් නැති ඒ උපාසක පින්වතුන්ට මේ దేవතාව ආයාචනය කරනවා ඉල්ලීමක් කරනවා ආරාධනාවක් කරනවා ඉක්මනට අවදි වෙන්න හේතුව මේක සුදුසු කාලය මිනිසත් භවයේ ලැබිලා අපට මාර්ගයේ වඩන්න ධර්මයේ පවතින කාලේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පවතිනවා සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න කාලය දුක නිවා ගන්න කමඨං වඩන්න සුදුසු කාලය එහෙනම් මේ කාලයේදී අපි මේ කටයුතු වල නිරත වෙන්න ඕනේ අපි අපගේ නිවනට වැඩ කරන්නේ නැත්නම් අද හිඳලා අපගේ අසකන දිවනාසය සමසිතේ ඇතිවෙන ක්ලේශ ධර්මයන් නිරෝධ කරන වැඩපිළිවෙලේ යෙදෙන්නේ නැත්නම් ಗುಣධර්ම වඩන්නේ නැත්නම් අපට කවදාවත් මේ සසරෙන් එතර වෙන්න හම්බෙන්නේ එහෙනම් අවබෝධ නොකළ පරවාද වලට ඇලෙන තාම නිදිබරව ඉන්න අපට මේ ආරාධනා කරනවා අවදි වෙන්න කියලා එහෙනම් තීන මිද්දය මේ මොහොතේ මේ තප්පරේ ඉඳලා අයින් කරන්න ඕනේ ලෝකෝත්තරව අපි අවදි වෙන්න ඕනේ අසකන දිවනාසය සමසිතෙන් වෙන්නා වූ සියලුම ක්ලේශ ධර්මයන් අපි නිරෝධ කරන්න ඕනේ. ඇයි මේ දේවල් වෙන්නේ? ඇයි මටම මෙම ඉතෙන්නේ? ඇයි මගේ දුක මට වැටහෙන්නේ නැත්තේ? අන්න ඒ අවබෝධය ලබන්න ඕනේ. තමන්ගේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින් වෙන්නා වූ සෑම කටයුත්තක් පිළිබඳවම අවබෝධය ලබන්න ඕනේ හේතුව අපි තුලින් ඇතිවෙනවා පරවාදවලට ඇලෙන ගතිය පැවැත්මට එහෙම නැත්නම් දුකට හේතු වෙච්ච අසත්පුරුෂ ක්‍රියාවලට අපි ඇලෙනවා අන්න නොහැලී ඉන්න කටයුතු කරන්න ඕනේ එහෙනම් මේ దేవතාවා අපට කමඨාණක් දෙනවා ලස්සන නිර්වාණ පණිවිඩයක් දේශනා කරනවා ඒ තමයි අපි ලබාපු මිනිසත් භවයේ ජීවත් වෙන්න ඕන ක්‍රමවේදය පෙන්වලා දෙනවා අපගේ ජීවිතය කොයි ආකාරයෙන් මේ මේ භවයේ පවත්වන්න ඕනේද කියන එක එයා පෙන්වලා දෙනවා. එහෙනම් අපි තුල පවතින ධර්ම ස්වභාවය කොයි ආකාරයටද අපි වැඩ කටයුතු වල නිරත කරන්නේ? ඒ ධර්ම ස්වභාවයෙන් වැඩගන්නේ කොහමද? ඒ ධර්ම ස්වභාවය බුද්ධ ස්වභාවය ඒ ස්වභාවය තුලින් මේ විසම ලෝකයේ අසත්පුරුෂ ලෝකයේ ජීවත් වෙන්නේ කොහමද? මේ කාරණා හැම දෙයක්ම මේ සූත්‍රය තුලින් මේ దేవතාව අපට පැහැදිලි කළා. එහෙනම් අපගේ ජීවිතය තුළ අද ඉඳලා අපි මේ විසම ලෝකයේ ජීවත් වෙනවා. ස්වාමින් වහන්සේලාගෙන් අපට ප්‍රශ්න පුළුවන්. දායකයන්ගෙන් ප්‍රශ්න පුළුවන්. වනේ සත්තුන්ගෙන් ප්‍රශ්න ඇති පුළුවන්. මේ ස්වභාව ධර්මයාගෙන් උවදුරු වෙන්න පුළුවන්. මොනම දේ ආවත් ඒ හැම දෙයක්ම විද්‍යාත්මකව ධර්මානුකූලව ಗುಣධර්මයක් වශයෙන් දකින්න. අද ඉඳලා මේ ආයතන අයතුලින් මේ සෑම දෙයක්ම තුලින් ಗುಣධර්ම වඩන්න. මේ විසම ලෝකයේ අසත්පුරුෂ ලෝකයේ ජීවත් වෙන්න පුළුවන් ධර්මානුකූල විතරයි. එහෙනම් මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අය ධර්මානුකූලව වෙනස් කරගන්න. එහෙනම් මේ සූත්‍රය අපේ ජීවිතයට ගොඩාක් වැදගත් සූත්‍රයක් වුණා. විශේෂ කමඨාණක් අනුශාසනාවක් වුණා. එහෙනම් මේ దేవතාවා දැනගෙන සිටියා මේ මිනිස් වර්ගයාට නිවන් දකින්න මේ මේ අඩුපාඩු තියෙනවා මේ මේ අඩුපාඩු හදාගන්න ඕනේ. එහෙනම් ඒ దేవතාවා දේශනා කරපු සූත්‍රයට අනුව අද ඉඳලා අපගේ ජීවිතේ ධර්ම අවබෝධය වැඩි කරමු. දුකට හේතු වෙච්ච අසත්පුරුෂ කටයුතු වලින් අපි වෙන් වෙමු. එහෙනම් නිවනට ප්‍රමාද වෙලා අපි තාම නිදිබර වෙලා ඉන්නවනම් වීරිය නැතිව ඉන්නවනම් ධර්මයට කම්මැලි නම් කමඨාන් වඩන්න කම්මැලි නම් භාවනා කරන්න කම්මැලි නම් ඒ නින්දෙන් අපි අවදි වෙමු. නින්දට අපි බේත් දෙමු. ඒක තමයි සක්මන් භාවනාව. ධර්ම සාකච්ඡාව ධර්ම ශ්‍රවණය මේ විදිහට අපි වැඩිපුර කාලයක් අවදියෙන් ඉඳලා මේ නිନ୍ଦ කියන තීනමිද්ද මායя පරාජය කරමු එහෙනම් මේ විදිහට පරාජය කරලා අපවාද වලට ඇලෙන්නේ නැතුව ධර්ම කාරණා තුලින් අවබෝධය ලබාගෙන අපි අවදියෙන් කටයුතු කරනවා නම් අසකන දිවනාසය සමසිත තුලින් අපට පුළුවන් වෙනවා මේ සෑම නාමයක් රූපයක් තුලින්ම ධර්මය දකින්න ධර්මාබෝධය ලබන්න එහෙනම් අපේ ජීවිත කාලය පුරාම අපට මේ සූත්‍රයේම ඇති කමඨාන් වඩන්න මේ තුලින් අපට පුළුවන්කම තියෙනවා අපේ චරිත ගුණාංග අදන්න අලුත් නව ಗುಣධර්ම වඩන්න එහෙනම් මේ దేవතාවාට පින් සිද්ධ වෙන්න මේ దేవතාවා විසින් මේ දේශනා කරපු මේ සූත්‍රය තුලින් අපි ලබාගත් කමඨාන මේ නිර්වාණ පණිවිඩය අපගේ ජීවිතවල මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස අපි හේතු වාසනා කරගනිමු. ඒ විතරක් නෙමේ මේ සූත්‍රයේ නැවත නැවත සජ්ජායනා කරමු. අපි අවදි වෙන්න ඕනේ කාලය. එහෙනම් තාම මන් නිදිද මේ නිදාගන්න ලෑස්තිද මම නොදැනුවත් නිින්ද යනවද මේක කරේ අවදානමෙන් ඉන්න ඕනේ. අපි කොච්චර අවදියෙන් හිටියත් සමහර අවස්ථාවලදී අපගේ වීරිය අඩු වෙනවා. යම් යම් ස්වාමින් වහන්සේලාගේ කටයුතු නිසා අපි අපෑදෙනකොට වීරිය අඩු වෙලා තීන මිද්දයට අවු වෙනවා භාවනා වඩන්නේ වාඩි වෙලා කල්පනා කරනවා අසවලාගේ වැරද්දක් තියෙනවා අසවලා මෙහෙම කිව්වා අසවලා මෙහෙම කළා ඒක වැරදි එහෙම වෙන්න බෑ කියලා අපි අනිත් අය ගැන කල්පනා කරගෙන අපේ වටිනා මිනිසත් භවය අපේ වටිනා ආයුෂය අපි මිඩංගු කරනවා අද ඉඳලා අපි එහෙම කරන්නේ මේ සූත්‍රය තුලින් හොඳ අවබෝධයක් අපි ලැබුවා අපි අවදියෙන් කටයුතු කරන්න ඕනේ තීන මිද්දේට අපි මුලා වෙන්න දෙන්නේ නැහැ. අද ඉඳලා නිවනට ප්‍රමාද වෙන්න දෙන්නේ නිවනට අදාළ නැති කිසිම කාරණාවක නිරත වෙන්නේ ධර්මාබෝධය ඇතුව සෑම නාම රූප ධර්මයක් එක්කම කටයුතු කරනවා සෑම මොහොතක් තුළම ධර්මානුකූලව කටයුතු කරනවා කියන එක අද මේ තප්පරේ ඉඳලාම අපි අදිස්ථාන කරගනිමු මේක පාරමිතාවක් කරගනිමු එහෙනම් සීය පීඨන්නේ කොහොමද කියන එක තමයි මේ దేవතාවා මේ සූත්‍රය තුලින් දේශනා කරන්නේ. එහෙනම් අවදි වෙන්න සුදුසු කාලය කියලා කියන්නේ අවදිය කියලා කියන්නේ මේ කය අවදි වෙන එක නෙමෙයි. ඇස කන දිව නාසය සම සිත කියන ආයතන අයම අවදි කරන්න ඕනේ. එහෙනම් මේ චිත්තානුපස්සනාව ආයතන අයතුලින්ම පීටන්න ඕනේ කියන එක තමයි මේ దేవතාවා කියන්නේ. තවත් ක්‍රමයකින් අපි දකිනවා නම් සතර සටිපට්ඨානයේ චිත්තානුපස්සනාවේ අවශ්‍යතාවය දැන් ඇති වෙලා මේක සුදුසු කාලයේ සතර සටිපට්ඨානය වඩන්න ඒ චිත්තානුපස්සනාව වඩන්න සුදුසු කාලය එහෙනම් අසකන දිවනාසය සමසිත අවදි කරගන්න මේ අවදිය තුළින් මේගොල්ලන්ට සීය පීඨවන්න කියලා මේ దేవතාවා අපට අවදානමක් ඇති කරනවා එහෙනම් මේ සූත්‍රයට අනුව අපගේ ඇස අපි අවදි කරමු. අපගේ කන තීනමිද්දෙන් අවදි කරමු. අපගේ වචන වලින් පරුසා වාච පිසුනා වාච සම්පප්පලාප ඕනතරම් වෙනවා. එහෙනම් අපේ වචනේ අවදි කරමු. අපගේ කයේ චර්යාව නිසා ඕනතරම් ඇවත් වෙනවා. අපේ කය අවදි කරමු. අපගේ චෛතසික වලින් මොනතරම් වැරදි වෙනවද? අපේ චෛතසිකය අවදි කරමු. මේ විදියට අපේ ආයතන අය අවදි කරලා චිත්තානුපස්සනාවට අනුව සීයෙන් පීඨවලා මේ ගාථා රත්නය තුලින් මේ සූත්‍රය තුලින් මේ దేవතාව අපට කියපෝ මේ කමඨාන නිර්වාණ පණිවිඩය අද ඉඳලා අපි පුරුදු කරමු. එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ තුල මේ සූත්‍රය තුලින් මේ దేవතාව අපට කියනවා අපපටි විදිත සූත්‍රය කියලා. මොකද්ද මේ අපපටි විදිත කියලා කියන්නේ අපි අප්‍රමාදව වැඩ කටයුතු කරන්න ඕනේ විජිතයට මොකද්ද ජයග්‍රහණයට එන අපේ ජීවිතයේ ලබාපු මිනිසත් භවය තුල අපි මේ දේවල් වලින් නිදහස් වෙන්න ලෞකික දේවල් වලින් නිදහස් වෙන්න මොනවද කළ යුතු කටයුතු කියන එක තමයි මේ සූත්‍රය තුලින් මේ දේවතාවා කියන්නේ. එහෙනම් මේ දේවතාවා දන්නවා මිනිසත් බව ලබලා අපි මේ සසරට ඉර වෙන කාරණා සසරේ නතර වෙන කාරණා සසරට ඇලෙන බැඳෙන කාරණා එහෙනම් ඒ කාරණා තුන අපි අවබෝධ කරගත්තා අද ඉඳලා අපි මේ සූත්‍රයට සරණ යනවා අපි මේ සූත්‍රයේ තියෙන අවවාද අනුශාසනා අපේ චරිතය බවට පත් කරනවා ආයතන අයතුලින් අපි අවදි වෙලා 100න් ඉන්නවා ධර්මාවබෝධයෙන් කටයුතු කරනවා නිවනට අදාළ නැති ජාති ජරා භව දුක්ඛ වලට අදාළ කිසිම දෙයකට අපි ඇලෙන්නේ නැහැ. ඒ කටයුතු වලට සම්බන්ධ වෙන්නේ නැහැ කියන එක ප්‍රතිපත්තියක් කරගනිමු. එහෙනම් අද හිඳලා මේ සූත්‍රයේ තියෙන කාරණා කමඨානා කරගෙන මේ සූත්‍රයේ තියෙන අවවාද අනුශාසනා නිවන් පණිවිඩයක් කරගෙන අපි ලබාපු මිනිසත් භවයේ අඩුපාඩු හදාගෙන අමාමා නිවනින් නිවිසනසීම ලබන්නට මේ සූත්‍ර දේශනාව කමඨාන අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.